ධර්මානුශාසනාව සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ එල්පිටිය නවඳගල සිරිපුර ලේනගල බෝධිරාජ විවේක සේනාසනාධිපති වැලිකම පැනෑටියෙන කොඩිගහ කන්ද සුගතදම් සේනාසනාධිපති සහ කෝට්ටේ සුගතදම් සීල භාවනා පින්කම් සංවිධානයේ ප්‍රධාන අනුශාසක පූජනීය වර්තා පැලහේනේ සුගත ඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සංබුද්ධස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස සාදු සාදු සාදු චෛමානි භික්ඛවේ විවාද මූලානි කතමානිච ඉද බික්කවේ බික්කු කෝදනෝ හෝති උපනාහි යෝසෝ බික්කවේ බික්කු කෝදනෝ හෝති උපනාහි සෝ සත්තරි අගාරවෝ විහෙරති අප්පතිස්සෝ ධම්මේපි අගාරවෝ විහෙරති අප්පතිස්සෝ සංඝේපි අගාරවෝ අප්පතිස්සෝ සික්ඛායපි න පරිපූර්ණකාරී හෝති යෝසෝ භික්ඛවේ භික්ඛු සත් අත්තරි අගාරවෝ විහෙරති අප්පතිස්සෝ ධම්මේ අගාරවෝ විහෙරති අප්පතිස්සෝ සංගේ අගාරවෝ විහෙරති අප්පතිස්සෝ සික්ඛායන පරිපූර්ණකාරී සෝ සංගේ විවාදං ජනේති यो होति विवादो बहुजन अहिताय बहुजन बहुजन असुखाय बहुनो जनस्स अनत्ताय අහිතාය දුක්ඛාය දේව මනුස්සානං ති සාදු සාදු සාදු ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි අද මේ ධර්මානුශාසනාව සිද්ධ කිරීම සඳහා මා මාතෘකස්ථානයේ තබා ගන්නට යෙදුනේ ඒ අංගුත්තර නිකායෙහි චක්ක නිපාතෙහි එන ඒ විවාද මූල සූත්‍රයයි මේ විවාද මූල සූත්‍රය තුලින් ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන මිනිසයන් ඒ වාද විවාද ඇති කර ගැනීමේ මූලික හේතුන් පිළිබඳව පැහැදිලි කරලා දීලා තියෙනවා. ତර පින්නතුනි බලන්න කල්පනා කරලා සමහර අය විවිධාකාරයෙන් නිරන්තරයෙන්ම වාද විවාද කරමින් ජීවත් වෙනවා. ඒතර මේ වාද විවාද කිරීම නිසා මේ කරුණු කාරණාවන් හරියාකාරව තේරුම් නොගැනීම නිසා විශාල අනර්ථයක් අයහපතක් සිදුවීමේ හැකියාව පවතිනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළේ සමග්ගා හෝතමා විවදත සමගි වන්න වාද විවාද නොකරන්න කියන කාරණාවයි. එනිසා පින්නතුනි බලන්න කල්පනා කරලා අද කාල පරිච්ඡේදයේ තුලදී එවැගේම සෑම කාල පරිච්ඡේදයක තුලදී මේ වාද විවාද කිරීම නිසා මොනතරම් දෙනෙක් පරිහානියට පත් වෙනවාද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විවාද මූල සූත්‍රය තුලදී අපට මනවින් මේ කරුණාකාරණාවන් පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ වාද විවාද කිරීම නිසා තමන්ගේ సంతානය තුල මොන වගේ අකුසල ධර්මයන් දියුණු වෙනවද මොන විදියට ඒකෙන් තමන්ටත් අනර්ථයක් ඒ වගේම අනුන්ටත් අනර්ථයක් පිනිස මේක පවතිනවාද කියන කාරණාව චෛමානි භික්කවේ විවාද මූලානි මහණෙනි මේ විවාද මූලයන් හයක් තියෙනවා කතමානිච්ච මොනවද ඒ විවාද මූල කරුණු හය ඉද භික්කවේ භික්ඛු කෝදනෝ හෝති උපනාහි මහණෙනි මේ ශාසනයේහි භික්ෂුව කෝදනෝ හෝති ක්‍රෝධ කරන සුළු වූයේ උපනාහි එවැගේම උපනාහ කරන සුළු වූයේ වෙයි තව ක්‍රෝධය කියලා සඳහන් කරන්නේ පින්නතුනේ හරියට අර සර්පයෙකුට පහර දුන්නා වගේ තමන්ගේ සිතේ නොසන්සුන් ස්වභාවයක් ඇති වෙන ආකාරයේ පිළිබඳවයි. බලන්න තමන්ගේ సంతානයේ තුල ක්‍රෝධයක් ඇති වුණාට පස්සේ ඒ තුලින් තමන්ට මොනතරම් දුකක් අසහනයක් ඇති වෙනවාද කියන කාරණාව. නමුත් සමහර විට අපි මේ පිළිබඳව හිතන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ. මේ ක්‍රෝධ සහගත සිටිවිල්ලක් තියෙනකොට අපිට මොනතරම් අසහනයක් ඇති වෙනවද දුකක් ඇති වෙනවද තැවිල්ලක් ඇති වෙනවාද කියන කාරණාව පිළිබඳව බලන්න පින්නතුනි යම් කෙනෙක් ක්‍රෝධයෙන් යුක්ත නම් ඒ ක්‍රෝධයෙන් යුක්ත කෙනා මොනතරකින් මොනතරම් අසහනකාරීවද තමන්ගේ කාලය ගත කරන්නේ කියන කාරණාව පිළිබඳව එනිසා මේ යම් කෙනෙක් වාද විවාදයන් සිද්ධ කරන අවස්ථාවේදී මේ ක්‍රෝධය කියන එක මූලික හේතුවක් බවට පත් වෙනවා. එතකොට සමහර විට පින්නතුනේ මේ ක්‍රෝධයෙන් විතරක් මේක නතර වෙන්නේ නැහැ. උපනාහය. උපනාහය කියලා කියන්නේ වෛර සහගත සිටිවිලි. එතකොට මේ ක්‍රෝධය වැඩි වෙමින් පවතිලා ඊළඟට පින්නතුනේ මේ උපනාය බද්ධ වෛරය කියන එක ඇති වෙනවා. ඒතකොට බලන්න පින්නතු එහෙමනම් මේ වාද විවාද කර ගැනීම තුළින් ක්‍රෝධය කියන ධර්මතාවය, එවැගේ මේ උපනාහය කියන ධර්මතාවයන් වැඩි දියුණු භාවයට පත් වෙනවා. ඒතොර පින්නතුනේ මේ ධර්මතාවයන් පිළිබඳව සැලකිලිමත් වෙනකොට හොඳට තේරුම් ගන්නට අපිට මේ කිසියම් දෙයකින් කිසියම් සැනසෙල්ලක් තියනවාද කියන කාරණාව පිළිබඳව. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යෝසෝ භික්කවේ භික්ඛෝ කෝදනෝ හෝති උපනාහි මහණෙනි මේ භික්ෂුවක් ක්‍රෝධ සහගත සිටිවිලි ඇති කරගන්නවද එවාගේම වෛර සහගත සිටිවිලි ඇති කරගන්නවද මේ ක්‍රෝධයෙන් වෛරයෙන් යුක්ත වෙච්ච පුජ්‍යලයා සෝ සත්තරි අගාරවෝ විහෙරති. ඒ පුජ්‍යලයා ශාස්ත්‍රෝන් වහන්සේට අගෞරව කරන පුජ්‍යලේ බවට පත් වෙනවා. අප්පතිස්සෝ එවැගේම තමයි බුදුරජාණන් වහන්සේගේ එම නැත්නම් ශාස්ත්‍රෝන් වහන්සේගේ පිහිට පිළිසරණ නොලබන පුජ්‍යලේ බවට පත් වෙනවා. ධම්මේපි අගාරවෝ විහෙරති ධර්මය කෙරෙහි අගෞරවයෙන් වාසය කරන පුජ්‍යලේ බවට පත් වෙනවා අපපතිස්සෝ ඒ වගේම තමයි ධර්මයේ පිහිට පිළිසරණ නොලබන පුජ්‍යලේ බවට පත් වෙනවා සංඝේපි අගාරවෝ අපපතිස්සෝ ඒ වගේම සංඝ රත්නය කෙරෙහි අගෞරවය ඇති පුජ්‍යලේ බවට පත් වෙනවා අප්පතිස්සෝ එවැගේම සංඝ රත්නයේ පිහිට පිළිසරණ නොලබන පුජ්‍යලයක් බවට පත් වෙනවා. සික්ඛාය පින පරිපූර්ණකාරී හෝති. එවැගේම ශික්ෂාවන් පරිපූර්ණත්වයටපත් නොකරන පුජ්‍යලයේ බවට පත් වෙනවා. ඒතකොට මේ විදිහට යම්කිසි කෙනෙක් තුළ මේ ක්‍රෝධය උපනාහය කියන මේ ධර්මතාවයන් වැඩි දියුණු භාවයට පත් වෙනවනම් යා බුදුරජාණන් වහන්සේට එහෙම නැත්නම් ශාස්ත්‍රෝන් වහන්සේට අගෞරව කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ධර්මයට අගෞරව කරන කෙනෙක් බවට පත් වෙනවා. සංඝයාට අගෞරව කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ශික්ෂාවන් පරිපූර්ණත්වයටපත් නොකරන පුජ්‍යලේ බවට පත් වෙනවා. ඊට බලන්න අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ක්‍රෝධය වෛරය කියන මේ ධර්මතාවයන් වල තියෙන ඒ ආදීනවය මොනතරම් විදියට උන්වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවාද කියන කාරණාව. දැන් යම් කෙනෙක් වාද විවාද ආදිය සිද්ධ කරනවා නම් ඒ වාද විවාද ආදිය සිද්ධ කරන අවස්ථාවේදී බලන්න මේ ක්‍රෝධය, වෛරය ආදී සිටිවිලි දියුණු වෙනවාද නැද්ද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම ප්‍රායෝගිකව අපට මේ කරුණු කාරණාවන් තේරුම් ගන්නට පුළුවන් වෙන ආකාරයට මේවා පැහැදිලිව දක්වලා තියෙනවා. එහෙමනම් පින්නතුනි අපේ හොඳට තේරුම් බේරුම් කරගන්නට ඕන මේ ක්‍රෝධය උපනාහය කියන මේ ධර්මතාවයන් මේ වාද විවාද ඇති කරගන්නට හේතු වන එක මූලික කාරණාවක්. ඒතොර යම් කෙනෙක් පින්නතුනි මේ විදිහට මේ ක්‍රෝධය උපනාහය යුක්තනං බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි අගෞරවයෙන් යුක්තව වාසය කරනවා නම් එවැගේ මේ පුජ්‍යලයාගේ ශික්ෂාව පරිපූර්ණත්වයට පත් වෙන්නේ නැත්නම් අන්නේ එවැනි පුජ්‍යලයන් සෝ සංගේ විවාදං ජනේති ඒ පුජ්‍යලයා මේ සංඝයා අතර විවාදයන් ඇති කරනවා යෝ හෝති විවාදෝ බහුජනා හිතාය යම් කිසි කෙනෙක් මේ විවාද මේ විවාදයන් ඇති කරනවා නම් ක්‍රෝධ සහගත සිතින් වෛර සහගත සිතින් ඒ පුජ්‍යලයා ඇති කරන ලද විවාදය නිසා බහුජනාහිතාය ඒක බොහෝ දෙනෙකුට අහිත පිණිස පවතිනවා බහුජනා සුඛාය එවැගේම බොහෝ දෙනෙකුට නොසැප පිණිස පවතිනවා බහුවනෝ ජනස්ස අනත්තාය බොහෝ ජනතාවකට අනර්ථය පිණිස පවතිනවා අහිතාය දුක්ඛාය අහිත පිණිස පවතිනවා දුක් පිණිස පවතිනවා දේව මනුස්සානං දෙවියන් සහිත මිනිසුන් අතර මේ සියලු දෙනාටම දුක් පිණිස පවතින කාරණාවක් අහිත පිණිස අනර්ථය පිණිස පවතින කාරණාවක් හැටියටයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒව රූපං චේ තුම්මේ භික්කවේ විවාද මූලං අජ්ජත්තං වා බහිද්ධා වා සමනෝ පස්සෙයාත මෙවැනි යම් කෙසේ විවාද මූලයක් ඔබ විසින් ආධ්‍යාත්මික හෝ බාහිරව හෝ පෙනෙන්නට තියෙනවනම් తත්‍ර තුම්හේ භික්කවේ තස්සේව පාපකස්ස විවාද මූලස්ස පහානාය වායමෙය්‍යාත මහණෙනි ඔබලා විසින් ඒ පාපක වූ ලාමක වූ විවාද මූලයන් ප්‍රහාණය කිරීම සඳහා නැති කිරීම සඳහා උත්සාහ ගත යුතුය. ඒව රූපං චේතුම්හේ වික්කවේ විවාද මූලං අජ්ජත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්‍යාත උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා මහණෙනි මේ ආකාරයට ඔබලා විසින් මේ විවාද මූලයන් ආධ්‍යාත්මිකව හෝ බාහිරව හෝ නොපෙනෙනවනම් එවැගේම తත්‍ර තුම්මේ භික්කවේ තස්සේව පාපකස්ස විවාද මූලස්ස ආයතින් අන්වස්ස වාය එවැගේම ඒ විවාද මූලයන් ඒ පාපක වූ එවැගේම ලාමක වූ විවාද මූලයන් නැවත ඇති නොවීම සඳහා පිළිපැදිය යුතුය. ඒව මේ තස්ස පාපකස්ස විවාද මූලස්ස පහානං හෝති. යම් කිසි විදියකින් මේ පාපක වූ ලාමක වූ මේ විවාද මූලයන් ප්‍රහාණයටපත් වෙනවා නම් ඒ පාපක වූ ලාමක වූ විවාද මූලයන් නැවත ඇති නොවන ආකාරයට පිළිපැදිය යුතු බවයි ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ. එහෙමනම් පින්නතුනේ යම්කිසි විදියකින් මේ විවාද මූලයන් ඇති කරගන්නවා කියලා කියන්නේ තමන්ගේ సంతානයේ තුල විවිධාකාරයෙන් අකුසල් සිත් සහ සිටිවිලි දියුණු කර ගැනීමක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ මේ අකුසල් සිත් සහ අකුසල් සිටිවිලි දුරු කර ගැනීම පිළිබඳවයි. ඒතකොට අකුසල් සිත් සහ අකුසල් සිටිවිලි දියුණු වෙන්න දියුණු වෙන්න මොකද්ද වෙන්නේ? මේ මිනිස්යාට දුක අසහනය කියන එක ඇති වෙනවා. අකුසල් සිත් සහ අකුසල් සිටිවිලි දුරු වෙන්න දුරු වෙන්න තමයි මිනිස්යාට සහනයක් සැහැල්ලුවක් සැනසෙල්ලක් ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් පින්නතුනේ පළවෙනි විවාද මූලය තමයි මේ ක්‍රෝධය සහ වෛරය කියන මේ ධර්මතාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මක්කේ හෝතේ පලාසී මක්කේ හෝති කියලා කියන්නේ ಗುಣමකු බව. ಗುಣමකු බව කියලා සඳහන් කරන්නේ සමහර කෙනෙක් ඉන්නව පින්නතුනි තමන්ට මොනතරම් උදව් උපකාර කළා ඒ වගේම තමන්ගේ ජීවිතය දියුණුවට පමුණුවා ගන්නට මොනතරම් උදව් උපකාර කළත් ඒ පිළිබඳව කිසිම සැලකිල්ලක් ඇත්තේ නැහැ. ඒ වගේම මේ කවදාක්වත් ඒ පුජ්‍යලයන්ගේ ගුණයක් කියන්නේ නැහැ. ඒ වගේම අනුන්ගේ ගුණයක් කියනවා නම් ඉදාත මේ ගුණය මකන්නට තමයි ගුණය නැති කරන්නට තමයි සූදානම් වන්නේ. ඉතින් අපි මේ ජීවත් වෙන සමාජය තුළ බොහෝ දෙනෙක් අය ඉන්නවා ඒ විදිහට ಗುಣමකුව ජීවත් වෙන අය. ඒතකොට පින්නතුනි සමහර විට මේ වාද විවාද කිරීම තුළින් මේ ಗುಣමකු ස්වභාවයත් හොඳට ප්‍රදර්ශනය වෙනවා. සමහර කෙනෙක් ඉන්නවා සමහර තමන්ගේ දයාබර දෙමව්පියෝ තමන්ට මොනතරම් උදව්පකාර කළත් සමහර විට සමහර දුවා දරුවෝ ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ වගේම දෙමව්පියෝ මේ මේ ආකාරයෙන් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට මේ මේ ආකාරයේ දුක් මහන්සි වෙලා Taman මේ தත්ත්වයටපත් කරගත්තා කියලා ඒ දෙමව්පියන්ගේ ගුණයන් පවා කියන්නට මැලි වෙන පිරිස අප සමාජය තුල ඉන්නවා. අනිත් අය පිළිබඳව කියන්නටම දෙයක් ඇත්තේ නැහැ. සමහර විට සමහර කෙනෙක් ඉන්නවා අම්මලා තාත්තලා අපිට මොනවද කරලා දුන්නේ? මගේ උත්සාහයෙන් තමයි මේ සියල්ලක් මං සකස් කරගත්තේ කිසි කෙනෙක් මට මේ දියුණු වෙන්නට උදව් උපකාර කළේ නැහැ කියලා සමහර අය චෝදනා මුඛයෙන් කතා කරනවා. අන්න බලන්න ගුණමකු භවයේ තියෙන ස්වභාවය. බලන්න පින්නතුනි යම්කිසි කෙනෙකුට ජීවිතයක් දියුණු තත්ත්වයට පත් කරගන්නට අවශ්‍ය නම් කී දෙනෙක් නම් අපට උදව් උපකාර කරනවද? තමන්ගේ දයාබර දෙමව්පියෝ ඒ වගේම තමන්ගේ ඥාතීන් හිතවතුන්, ඒ වගේම තමන්ගේ ගුරුවරු මොන ආකාරයෙන් තමන්ට උදව් උපකාර කරනවාද කියලා හොඳට කල්පනා කරලා බලන්න. සමහර කෙනෙක් ඒ විදිහේම අනුන්ගේ ගුණයන් කියන්නට පෙළඹෙන්නේ නැහැ. යම් කෙනෙකුගේ තියෙනා වූ ගුණයක් කියනවා නම් පින්නතුනේ ඒ තුලින් යම්කිසි කුසල් සිතක් පහළ වෙනවා. බලන්න යම්කිසි කෙනෙකුගේ අගුණයක් කියනවනම් දෝෂයක් කියනවනම් ඒ තුලින් මොන සිටිවිලිද පහළ වෙන්නේ අකුසල් සිත් සහ අකුසල් සිටිවිලි පහළ වෙන්නේ හොඳට කල්පනා කරලා බලන්න යම් කෙනෙකුට දෝෂාරෝපණය කරනවනම් දොස්පරොස් කියනවනම් ඒ වගේම තියෙනා වූ ගුණයක් නැති කරනවනම් මොනතරම් දේශ සහගත සිතකින්ද මේ දේවල් සිද්ධ කරන්නේ ඒ වචනයක් වචනයක් පාසාම ඒ ද්වේෂ සහිත සිටිවිලි තමයි පවතින්නේ. බලන්න මොනතරම් අකුසල කන්දරාවක් පුරවා ගන්නවාද කියන කාරණාව. එනිසා පින්නතුනේ මේ ಗುಣමකු වීම තමන්ගේ පරිහානියට හේතුවක් හැටියට සලකන්නට පුළුවන්කම තියෙනවා. එනිසා සත්පුරුෂ උදවියගේ ස්වභාවය තමයි තමන්ට යම්කිසි උදව්වක් උපකාරයක් කළා ඒ තමන්ට කරන ලද උදව්ව උපකාරය පිළිබඳව ගුණයක් හැටියට සඳහන් කරනවා. නමුත් පින්නතුණියේ පිළිබඳව ප්‍රකාශ කරන්නේ සඳහන් කරන්නේ තමන්ට ලාභ ප්‍රයෝජනයන් බලාපොරොත්තු වෙන්නේ ඒ තමන්ට කරන ලද උපකාරය නිසා ඒ පුජ්‍යලයා තුල තියෙන ගුණය පිළිබඳව ප්‍රකාශ කරනවා නම් ඒක අකුසල් සිතින් කරන දෙයක් එහෙම නෙවෙයි කුසල් සිතකින් කරන ලද දෙයක්. එවනම් බලන්න පින්නතුනේ අපි හොඳට නුවණින් යුක්තව කල්පනා කරලා කටයුතු සිද්ධ කරනවා නම් අපේ කුසල් සිත මොනයම් ආකාරයෙන් දියුණු කරගන්නට පුළුවන්කමක් තියෙනවනේ තියෙනවද කියලා. බලන්න අපි යම් කෙනෙකුගේ ගුණයම් මකනවනම් ඒ තුළින් මොනතරම් අපේ අගුණ ධර්මයක්ද දියුණු වෙන්නේ. ඒ වගේ මේ යම් කෙනෙකුගේ ගුණයන් මකනවා නම් ඒ ගුණමක පුජ්‍යලයා ඇසුරු කරන්න කවුරු ඒ කැමති වෙන්නේ නැහැ. ඒ වගේම ඒ පුජ්‍යලයා බොහොම පිළිකුල් සහගත පුජ්‍යලයේ බවට කල්පනා කරලා සමාජයේ විසින් ඒ පුජ්‍යලයා ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඒ පුජ්‍යලයා පිළිබඳව සිහිපත් වෙන විටත් අනිත් අය බොහෝම අප්‍රසන්නතාවයක් ඇති කරගන්නවා. මොකක් නිසාද? අන්න අර ಗುಣමකු භාවය නිසා. ඒ වගේම පලාසී පලාසී කියලා සඳහන් කරන්නේ සමහර කෙනෙක් Tamanට වැඩිය දැනුගත්කම් තියෙනවා, දක්ෂතාවයන් තියෙනවා, එහෙම නැත්නම් තාන්නමානාදීන් උසස්, එහෙම නැත්නම් ධන දාන්‍යාදීන් උසස්. නමුත් මේ පුජ්‍යලයා කල්පනා කරනවා එයාට වගේ දැනුමක් මටත් තියෙනවා එයාට වගේ මිල මුදලක් මටත් තියෙනවා. එයාට වගේ තාන්න මාන්න මටත් තියෙනවා. නමුත් Tamanට ඒ தත්වයක් ඇත්තේ නැහැ. නමුත් අර Tamanට වැඩිය උසස් පුජ්‍යලයා තුල තියෙන දේවල් පිළිබඳව කල්පනා කරලා ඒ සම தත්වයෙන් සලකලිවර වෙලා Taman විවිධාකාරයෙන් මේ පලාස කියන මේ ಗುಣධර්මය මේ නරක ධර්මතාවයක් ඒ විදිහට අනුන් හා සමාන තත්වයේ සලකලා සමහර විට අනිත් අයට ගෞරව සත්කාර සම්මාන ආදිය දක්වන්නේ නැහැ. සමහර විට සමහර අය අනුන්ගෙන් උදව් උපකාර ලබාගෙන යම්කිසි විදියකින් ඒ උසස් තත්ත්වයට පත් වෙන දියුණු තත්ත්වයට පත් වෙනවා. නමුත් අනිත් පුජ්‍යලයාට Tamanට වැඩිය දැනුගත්කමක් තියෙනවා. ඒ වගේම වෙනත් විදිහකින් අනිත් ධර්මතාවෙනොත් උසස් භාවයක් තියෙනවා. නමුත් මේ පුජ්‍යලයේ ස්වභාවය තමයි තමනුත් එකයි ඒ පුජ්‍යලයත් එකයි කියලා ඒ උසස් පුජ්‍යලයත් තමාහා සමාන තත්ත්වයේ සලකලා අගෞරව කරනවා. ඒ වගේම නොසලකිල්ලක් දක්වනවා. ඒක නරක ධර්මතාවයක්. ඒ තුළින් පින්නතුනේ කවදාකවත් සැනසෙල්ලක් ලබා ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. හැම දෙනා කෙරේ බොහෝම අප්‍රසන්නතාවයක් තමයි ඇති වෙන්නේ. ඒතකොට මොකද වෙන්නේ පින්නතුනේ අනිත් අය නුරුස්නා ස්වභාවයක් ඇති කර ගන්නවා. අනිත් පුජ්‍යලයාට නොසලකන ස්වභාවයක් ඇති කර ගන්නවා. සමහර විට Taman ඒ தත්ත්වයටපත් උනේ ඒ පුජ්‍යලය නිසා. නමුත් මේ පුජ්‍යලයා ඒ පිළිබඳව හිතන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ. තමනුත් එකයි ඒ පුජ්‍යලයාත් එකයි කියලා ඒ පුජ්‍යලයා හා සමාන තත්වේලා සලකනු ලබනවා. ඒ තුළින් මේ අකුසලය දියුණු වෙනවා. ඒ වගේම වාද විවාද ඇති කරගන්නටත් ඒක හේතුවක් බවට පත් වෙනවා. එමනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ මක්කය සහ පලාසය කියන මේ ධර්මතාවයන් පවතිනවා නම් අන්නේ පුජ්‍යලයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අගෞරව තියෙන පුජ්‍යලේ බවට පත් වෙනවා. ඒ වගේම ධර්ම රත්නයේ කෙරේ අගෞරව කරන පුජ්‍යලේ බවට පත් වෙනවා. සංඝ රත්නයේ කෙරේ අගෞරව කරන පුජ්‍යලේ බවට පත් වෙනවා. ශික්ෂාවම් පරිපූර්ණත්වයටපත් නොකරන පුජ්‍යලේ බවට පත් වෙනවා. ඒ වගේම තුනුරුවන්ගේ පිහිටක් පිළිසරණක් නොලබන පුජ්‍යලේ බවට පත් වෙනවා. එතකොට ඒ තුනුරුවන්ගේ පිහිටක් පිරිසරණක් ලබන්නට නම් මේ අගුණ ධර්ම වලින් වළකින්නට ඕන. ඒකම තමයි පිහිටක් පිරිසරණක් බවට පත් වෙන්නේ. ඉස්සුකෝ හෝති මච්චරි. ඒ වගේම තමයි පින්නතුනේ මේ වාද විවාදයන්ට මුල් වෙන තවත් කාරණාවක් තුන්වෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඉස්සුකෝ හෝති මච්චරි ඊර්ෂ්‍යාව හා මසුරුකම ඊර්ෂ්‍යාව කියලා සඳහන් කරන්න පින්නතුනේ අනුන්ගේ සම්පත්තිය නොරස්නා ස්වභාවය කැමැති නොවන ස්වභාවය Tamanට වැඩියෙන් යම් කෙනෙකුට සැප සම්පත්තීන් තියෙනවා නම් ඒ සම්පත්තිය බොහොම පහත් කරලා සලකනවා. ඒ වගේම තමයි පින්නතුනේ ඒ සම්පත්තියෙන් කෙරෙහි ඊර්ෂ්‍යා සහගතව කටයුතු සිද්ධ කරනවා. නිතරම අනිත් පුජ්‍යලයාගේ ඒ පරිහානිය කැමැති වෙනවා. අනුන්ගේ සම්පත්තිය කෙරෙහි සතුටු වීමක් ඇත්තේ නැහැ. බලන්න මොන තරම් දුරුගුණයක්ද කියලා. එතකොට අපි තේරුම් ගන්නට ඕන මේ අනුන්ගේ සම්පත්තියින් කෙරෙහි සතුටු ස්වභාවයක් ඇති කරගන්නට අපි උත්සාහවන්ත වෙනවා නම් ඒක හොඳ ಗುಣධර්මයක්. ඒක හොඳ කුසලයක්. එතකොට පින්නතුනේ සමහර විට මිනිස්යන්ට අනුන්ගේ සම්පත්තිය පිළිබඳව දැකලා සතුටු වීමට නොහැකියාවක් පවතිනවා. ඒක ඊර්ෂ්‍යාව හැටියට සඳහන් කරනු ලබනවා. බලන්න මේ සමාජය තුල මොනතරම් කෙනෙක් මේ ඊර්ෂ්‍යා සහගතව කටයුතු කරනවාද කියලා. ඒ තුලින් Tamanටත් අනුන්ටත් අනර්ථයක් පිණිස පවතිනවා. ඒ වගේම මච්චරේ මච්චරේ කියලා කියන්නේ මසුරු කම. ඒතකොට මසුරු කම කියලා කියන්නේ පින්නතුනේ තමන්ගේ සම්පත්තිය සංගවන ස්වභාවය. ඒ වගේම තමන්ගේ සම්පත්තිය තුළින් වෙන කිසිම කෙනෙක් ප්‍රයෝජනයක් ලබා ගන්නවට කැමති නැහැ. සමහර ඉන්නවා ඒ තමන්ගේ සම්පත්තියෙන් අනිත් අයට සාධාරණ වෙනවට එහෙම නැත්නම් අනිත් අය තමන්ගේ සම්පත්තියෙන් වලින් ඵල ප්‍රයෝජන ගන්නවට කැමැත්තක් ඇත්තේ නැහැ. ඒකට තමයි මේ මසුරුකම කියලා සඳහන් කරන්නේ. මසුරාගේ ස්වභාවය තමයි නිරන්තරයෙන්ම පින්නතුනි ඒ තියෙනා වූ සම්පත්තිය සැඟවීම. අනුන්ට දෙනවා තබා පින්නතුනි තමන්වත් හරියට ඒවා පරිහරණය කරනු ලබන්නේ නැහැ. එතකොට මේ ඊර්ෂ්‍යාව සහ මසුරුකම කියන මේ කාරණාවනොත් පින්නතුනේ මේ විවාදයන්ට මූලික හේතුවක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට තවදුරටත් උන්වහන්සේ පැහැදිලි කරනවා සතෝ හෝති මායාවී සතෝ හෝති මායාවී කියලා සඳහන් කරන්නේ ওই කපටේ ස්වභාවය චටෝ කියලා කියන්නේ කපටි කම ඒ වගේම මායාව මායාව කියලා කියන්නේ ඒ තමන්ගේ අගුණ ස්වභාවයන් සංගවන ස්වභාවය ඒ වගේම තමන්ගේ වැරදි සංගවන ස්වභාවය තමයි මායාවී කියලා සඳහන් කරනු ලබන්නේ. તો යම් කෙනෙක් තුළ කපටිකම පවතිනවා නම් මායාව තියෙනවා නම් ඒ කපටිකම මායාව කියලා කියන්නේ මේ වාද විවාදයන්ට මූලික හේතුවක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පාපිච්චෝ හෝති මිච්ඡාදික්ටි. ඒ වගේම තමයි පාපිච්චෝ ලාමකෝ පහත් අදහස් ඇති බව. ඒ වගේ මිත්‍යා දෘෂ්ටිය කියන මෙන්න මේ ධර්මතාවයනොත් මේ වාද විවාදයන්ට මූලික හේතුවක්. සම්දිත්තේ පරාමාසයේ හෝතේ ආදානග්ගාහි දුප්පටේ නිස්සග්ගී. එකෙන් සඳහන් කරන්න පින්නතුනේ නිරන්තරයෙන්ම තමයි යම්කිසි මතයක් ගත්තොත් මේ මතේම තමයි හරි. අනිත් කිසිම කෙනෙකුගේ මතයක් හරියන්නේ නැහැ කියලා ඒ ඔක්කොම වැරදි කියලා ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ මතය පමණක් හුවා දක්වන්නට කටයුතු කරනවා. ආදානග්‍රාහී తত্ত্বය. එතකොට එහෙමනම් පින්නතුනි මෙන්න මේ කියන ලද කරුණු කාරණාවන් මේ වාද විවාදයන්ට මූලික හේතුවක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ කරුණ ටික නැවතත් ප්‍රයත්තන්ට සාරාංශ වශයෙන් අපි සඳහන් කරනවා නම් පළවෙනි කාරණාව තමයි ක්‍රෝධය සහ උපනාහය ඊළඟට දෙවෙනි කාරණාව තමයි ගුණමකු බව සහ පලාසය තුන්වෙනි කාරණාව තමයි ඊර්ෂ්‍යාව සහ මසුරු බව හතරවෙනි කාරණාව තමයි කපටිකම සහ මායාව ඊළඟට පස්වෙනි කාරණාව තමයි පාපිච්ච ස්වභාවය සහ මිත්‍යා දෘෂ්ටිය හයවෙනි කාරණාව තමයි ඒ ආදානග්‍රාහී తত্ত্বය. එතකොට මෙන්න මේ කරුණු කාරණාවන් මේ වාද විවාදයන්ට මූලික හේතුවක් බවට පත් වෙනවා. මේව හේතු කරගෙන යම් කෙනෙක් වාද විවාදයන් සිද්ධ කරනවා නම් ඒකෙන් කිසිම කෙනෙකුට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. Tamanටත් අයහපතක්, අනුන්ටත් අයහපතක්, දෙවියන් සහිත සියලු දෙනාටම අයහපතක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අයහපත දුරු කරලා යහපත සිදුවෙන ආකාරයට කටයුතු සිද්ධ කිරීම ඊ타මාත්ම වටිනවා, වැදගත් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ සදහැවත් ගුණවත් පින්වත් පිරිස මේ විවාද මූල සූත්‍රය ඇසුරු කරගෙන මේ ධර්මානුශාසනාවක් වෙලාවෙ හැටියට ශ්‍රවණය කරගත්තා මේ රැස් කරගත් උතුම් කුසලය හැම දිනාටම උතුම් වූ ධර්ම අවබෝධයේ පිණසම පවතිවායි ප්‍රාර්ථනා කරගන්න උස්සාතු ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරං සාදු සාදු සාදු අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ එල්පිටිය නවඳකල සිරිපුර ලේනකල බෝධිරාජ විවේක සේනාසනාධිපති වැලිකම පැන ඇටියන කොඩිගහ කන්ද සුගතදම් සේනාසනාධිපති සහ කෝට්ටේ සුගතදම් ශීල භාවනා පින්කමින් සංවිධානයේ ප්‍රධාන අනුශාසක පූජනීය වරකා පැලහේනේ සුගත ඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්වතුනි අප හැමදෙනා සාදු නතක් වෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු